ඉරිදා සංග්‍රහය ස්වභාවිත ගීතයේ මధుර අර්ථ හා රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රදීප් අපේසුන්දර ආයුබෝවන් හිතවතුනි ශ්‍රී ලංකා ගුවන් විදුලිය සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් විකාශය වන ඉරිදා සංග්‍රහයයි මේ ආරම්භ වන්නේ. ඉතින් මේ පැහැබර උදෑසන ඉඳහිට වැහි ඇල්ලක් වැටෙනවා. සූර්යාලෝකය පතිත වෙනවා. ආපහු වලාකුළු වලින් හිරු වැහෙනවා. කුරුල්ලන්ගේ විහඟ නාදය කුරුළු පූජනය ඇහෙනවා. අපි සුපුරුදු විදිහට වැඩ කරනවා. කම්මැලි නොසැලකිලිමත් මිනිසා අතීතය පිළිබඳ සිතමින් පසුතැවෙමින් හා අතීත කර්මයන් ගැන සිතමින් සිටීම ඔහු පහත් තත්වයකට පමුණුවනවා. ඔබගේ ජීවිතය අවසන් වන තුරු හොඳ ක්‍රියා කිරීමට අදිටන් කර ගන්න. කාලය නාස්ති කිරීම යන ඔබටම අයහපත් කිරීමක් වන අතර ඒ ඔබගේ කාලය පමණ නොව අන්‍යයන්ගේ කාලයද නාස්ති කිරීමකි. අපේ රටවලට මේ අගාධයට පත්වීමට පිරිහීමට පත්වීමට එක හේතුවක් කාලය නාස්ති කිරීම ආහාර නාස්ති කිරීම ජලය නාස්ති කිරීම ආදී දූෂිත දේවල් ඒවායින් අපි අත් මිදෙන්නට ඕනේ ඉතින් ගීයක් වෙත යොමු වෙමු මේ ගීතය ධර්මදාස වල්පොල ඇත්තටම ඔහු රූපකායෙන් පුංචි මිනිස්සේ වැඩ කටයුතු වලින් ඉහළම විශාල මිනිසෙක්. ගුවන් විදුලියට නොආ සමයක අජන්තා රණසිංහ ඔහු කැඳව ගන්නවා පෙරැක්ක කළා ගුවන් විදුලියට. සනත් නන්දසිරි මහාචාර්යවරයා ඒ කාලේ ලස්සන තනුවක් අභිරමණීය තනුවක් නිර්මාණය කරනවා. මේ අසල සමය නිසා අප කල්පනා කළා එම ගීයට ඉරිදා සංග්‍රහයේ අවස්ථාව ලබා දී අපේ රසවින්දනය උසස් මට්ටමකට ගෙනෙන්නට මේ ධර්මදාස වල්පොළ Thank you. මමුනි දලදා වඩම්මන මොක්කුර රන්නවතා වලන් සකී සතමුදුරු ගැඹරේ උත්තම මුනි දලදා වඩම්මන මොක්කුර රන්නවකා බලන් සකී සතමුදුරු ගැඹරේ Thank you. රජපුත්දන්ත කුමරුවන් උදේනි රජදූ මාලි කුමරියන් උදේනි රජපුත්දන්ත කුමරුවන් උදේනි රජදූ මාලි කුමරියන් කෙස් කලම්බේ සංගවා හිතින්ගෙන උත්තම මුනි දලදා වඩම්මන මුපුර රන්නෝසා බලන් සකී සසමුදුරු ගැඹරේ සතන නිතිකල රන්ගොය මේ කිරිවන්දන සම්බවන් දැල්ලට මල් වැහි වාසෙම නිතිකල රන්ගොය මේ කිරිවන්දන උත්තම මුනි දලදාහි සිංගින කිස් කලම්බේ සංගවා වඩම්මන මුපුර රන්නෝතා ಬಲಂತಕಿ ಸತ್ಸಮುದುರು ಗೆಂಬರೇ දිවකින් සිත කිරි උතුරායා සත්‍ය වරුසක් අනුර පුරේයා ලද්දිවකින් සිත කිරි උතුරායා උත්තම මුනි දලරා හිතින්ගෙන කෙස්කලම් භී සංවා වඩම්ම කරන්නවුතා බලන් සකී සරසමුරු ගැඹරේ උත්තම මුනි දලදා වඩම්මන මුපුර රන්නවුතා බලන් සකී සරසමුරු ඔබ සතුරු කරදර වලින් මිදීමට නම් ඔබගේ ප්‍රධානතම සතුරා වන ශක්තිය අවදි කරමින් කේන්තිය මර්ධනය කළ යුතුය. එසේම ඔබ සතුරන් ගැන ඇසීමෙන් බෙහෙවින් කලබලයට පත්වනවා නම් ඒ අදහස් වන්නේ ඔබ නොදැනුවත්වම ඔවුන්ගේ උගුලට අසු වී ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු කරන බවයි. මගහරිමේ සඳරැස් නමින් හොඳ කවි පොතක් කියවන්න ලැබුණා. සෝමසිරි ඒකනායක ලේඛකයා ඒ කවි පොතට පසුවදනක් කියනවා ලක්ෂාන්ත අතුකෝරට. සෝමසිරි එකනායක ජීවිතයේ නොපෙනෙන හුදකලාවද නැවත ඒ හුදකලාව තුළ ඇති ජීවිතයද සියුම් ලෙස කවියට විෂය කරගන්න කවියකි මට සිතේ. ලක්ෂාන්ත අතුකෝරල කියන්නේ බොහොම හොඳ කවියෙක්. ඔහුගේ අදහස ඒ කෙටියෙන් කියවි. මේ පොතේ 24 වෙනි කවි පැල මෙහිමයි රූපාන්තරණය. එහිනම් කෙටි කවියක් නිසා කියවන්නම් ඔබට රස විඳින්න. ගංගෙහි අසිරිය බලන්නට එදෙස බැලුවෙමි. ගඟ එහි නොවි යෙදී කිමිති මතුවි තුනුසිරි මවන තෙත බරිත නුඹව දැක ගතිමි. ශෘංගාරය මතුවේ. ශෘංගාරය ජීවිතයට අවශ්‍යයි. ශෘංගාරය ලෝකය පවත්ව ගන්නවා. හැබැයි ශෘංගාරයේ ඇලී ගැලී විනාශයටපත් වෙන අය ද්වේෂයෙන් රාග ද්වේෂ මෝහයෙන් අතරමං වෙලා මම්මුලා වෙලා මෝඩ කටයුතු කරලා ජීවිතේ විනාශ කර ගන්නවා. ඉතින් මේ උදෑසන මහාචාර්ය අමරා රණතුංග ගැයූ ගීය. මේ ගීතය ආචාර්ය දයරත්න රණතුංග සංගීතවේදියාගේ තනු නිර්මාණයෙන් අලංකෘතයි. ආචාර්ය අජන්තා රණසිංහ මේ ගීතය ලියලා තියෙන්නේ. Father, බුද්ධිමත්කම විචාර බුද්ධිය පළවා හරි මතකය ගිල ගනි මොළය කාදම ශක්තිය නැති කරයි රුධිරය අවුලයි සමීප කළ නොහැකි අභ්‍යන්තර සහ බාහිර තුවාලවලට හේතු වේ ශරීරයට කොඩි විනය මනසට යක්ෂය මුදල් පසුම්බියට හොරෙක් හිඟන්නාගේ ශාපයයි බිරිඳගේ විපතයි දරුවන්ගේ දුකයි පිරිසදකුගේ ප්‍රතිරූපයයි තමාගේම මරුවාය අන්‍යයන්ගේ සෞඛ්‍ය හා සෞද්‍ය පූරා ඔහුගේ සෞඛ්‍ය නැති කර ගැනීම අවසාන ප්‍රතිඵලය වෙනත් කිසිවක් නොව ශාරීරික සහ සදාචාරාත්මක පිරිහීමයි ආනන්ද සමරකෝන් සහ ස්වර්ණාද සිල්වා ගැයූ ගීතයක් මෙහි දීපද රචකයත් සංගීත නිර්මාණයත් ආනන්ද සමරපුන් සංගීතවේදියා අපි සොයාගනිමු මේ ගීතය තල ගමුලේ පීන පීන නාම පොනගෝ අද පානේ Bye. ගඟුලේ පීන පීන නාම කොනතෝ සමනල කන්ද පෙනේ කදිමත හඳ එළිය සමනල කන්ද පෙනේ කදිමත හඳ එළිය අනිකට පදිනු නබෝ නාම නාම කිලමින ජලයේ අනිකට පදිනු නබෝ නාම නාම කිලමින ජලයේ අඳ පානේ ගඟුලේ පීන පීන නාම කෝ නකෝ යම වඳින ලෙසින සාදු සාදු වේමි අලු යම වඳින ලෙසින සාදු සාදු වේමි දිනට ඇට සාදු සාදු වේවා සදා වදිනට ඇට සාදු සාදු හැම විටකම අසන්නන අපට කතා කරන වෙලාවට කියන්නේ භජන් ගීතයක් හෝ වේවා රබීන්ද්‍ර ගීතයක් හෝ වේවා වංග ගීතයක් හෝ වේවා අපට අහන්න දෙන්න. අපි කැමති රස විඳින්න. ඉතින් අපි ඊට අවකාශ සලසනවා. Thank you. দেখেছি কোনো লতা যখন দেখেছি হয়তো পাশে সেই ক্ষণে তোমায় ভালোবেসেছি নাম রেখেছি লতা যখন দেখেছি হয়তো পাশে সেইখানে তোমায় ভালোবেসেছি বনলতা কথা হলো না গো কুণ্ঠিতা দ্বিধা থর থর মনে তাই না এসেছি নাম রেখেছি বনলতা যখন দেখেছি হয়তো বা সেইখানেই তোমায় ভালোবেসেছি জল ভরা মেঘ ওই দু চোখে দেখতে আমি পেয়েছি একলা মনে নির্জনেতে তোমার ছবি এঁকেছি জল ভরা মেঘ ওই দু চোখে দেখতে আমি পেয়েছি একলা মনে নির্জনেতে তোমার ছবি এঁকেছি নাম রেখেছি লতা যখন দেখেছি হয়তো বা সেই ক্ষণে ভালোবেসেছি বনলতা কথা না গো কুণ্ঠিতা বনলতা কথা না গো কুণ্ঠিতা একটি কথাই শুনবো বলে তাই তো কাছে এসেছি বলবে কিন্তু আমি যত তোমায় ভালোবেসেছি একটি কথাই শুনবো বলে তাই তো কাছে এসেছি বলবে কি আমিও তো তোমায় ভালোবেসেছি নাম রেখেছি লতা যখন দেখেছি হয়তো বা সেইখানে তোমায় ভালোবেসেছি লতা কথা ও না গো কুণ্ঠিতা দিদা থর থর মনেই তাই না এসেছি নাম রেখেছি বনলতা যখন দেখেছি হয়তো বা সেই ক্ষণে তোমায় ভালোবেসেছি ජීවිතය දිහා සුභවාදීව බැලීමත් අසුභවාදීව බැලීමත් දෙපැත්තම අන්ත දෙකම ප්‍රතික්ෂේප කර තිබෙන බුදුරජාණන් වහන්සේ. එහෙත් මේ මොහොතේ ජීවත් වෙමින් Tamanටත් වැඩදායක ලෙස අනුන්ටත් හිරිහැර නොවන වැඩදායක ඵලදායක ලෙස ජීවත් වීම අවශ්‍යයි. එය තමයි මනුෂ්‍යත්වය. මධ්‍යම ප්‍රතිපදාව. ඔබ සියලු දෙනාට නිරෝගී සුව අත්වේවා. චිරජීවනයේ ලැබේ. Thank you. සිකුරුයි ජය සිකුරුයි සිකුරුයි මෙදා සටනේ ජය සිකුරුයි සිකුරුයි ජය සිකුරුයි ජය සිකුරුයි සිකුරුයි මෙදා සටනේ ජය සිකුරුයි සිකුරුයි හිත වෙනුවෙන් අද දුක් විඳිමු බත වෙනුවෙන් හෙළු දහදිය මුතු වැල් ගෙල බඳිමු සිකුරුයි ජය සිකුරුයි සිකුරුයි මෙදා සටන ජය සිකුරුයි සිකුරුයි ජය සිකුරුයි ජය සිකුරුයි සිකුරුයි මෙදා සටන ජය සිකුරුයි සිකුරුයි කහල් උයා රජ රටේ මිරිස් යොදාවන්නේ කරේ මුතු කහල් උයා රජ රටේ මිරිස් යොදාවන්නේ කරේ කරවල බද මන්නාරමේ පොල් ගාලා මුහුදු කරේ කරවල බද මන්නාරමේ පොල් ගාලා මුහුදු කරේ උඩ රට එළවලු තම්බා පතට රහට බත් වේලක් කාලා බත් වෙනුවෙන් ගෙලු දහදිය මුතු වැල් ගෙල බඳිනු ජය සිකුරුයි ජය සිකුරුයි සිකුරුයි මෙදා සටනේ ජය සිකුරුයි සිකුරුයි ජය සිකුරුයි ජය සිකුරුයි සිකුරුයි මෙදා සටනේ ජය සිකුරුයි සිකුරුයි කුරහන් කිරිපැණි රුහුණේ පෙන්වයි තවි බල අපේ ඇඟේ කුරහන් කිරිපැණි රුහුණේ පෙන්වයි තවි බල අපේ ඇඟේ පළතුරු පැණියුෂ බදුළු පුරේ තේබීලා කඳු කරේ පළතුරු පැණියුෂ බදුළු පුරේ තේබීලා කඳු කරේ පිටින් කිසිත් නොම ගනිමු සටන දින මුකුස ගින්දර නිවලා වත වෙනුවෙන් හෙළු දහදිය මුතු වැල් ගෙල වඳිමු ජය සිකුරුයි ජය සිකුරුයි සිකුරුයි මෙදා සටන ජය සිකුරුයි සිකුරුයි ජය සිකුරුයි ජය සිකුරුයි සිකුරුයි මෙදා සටන ජය සිකුරුයි සිකුරුයි හිත වෙනුවෙන් අද දුක් විඳිමු බත වෙනුවෙන් හෙළු දහදිය මුතු වැල් ගෙල බඳිමු ජය සිකුරු ජය සිකුරු ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කළේ මහාචාර්ය ප්‍රණීත අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතාංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය ප්‍රමෝදී මදනායක